එතන තමයි ආනාපාන දිගේ හැමදාම නැවත නැවතත් ගේන්නේ. ඉස්සලා ඉස්සලා කරන්න ඕකට පැය ගණන් යනවා. මුදුවට පුරුදු කරලා පස්සේ ඒක විනාඩිය දෙක යනකොට හුස්ම රැල්ල දෙක දකින්නකොට කෙලින්ම ඔතෙන් දෙන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඉතින් ඕක අභියෝග කරන්න එපා. ඕක ප්‍රශ්න කරන්න එපා. ඕක හුරු කරන්න එපා. ඕක හුරු කෙරුවට පස්සේ තේරෙනවා සතියෙන් බලනකොට ආස්වාසෙත් එක රසයයි ප්‍රස්වාසෙත් එක රසයයි. ඒ විතරක් නෙවෙයි ආස්වාද ප්‍රස්වාස දෙකේ හිස්තනක් තියෙනවනේ. ඒකත් ඒ රසයමයි. ඊට පස්සේ ආශස් ප්‍රසාදේ පිබි බැහැකිලිමට ගියයි කියලා හිතන්නේ. ඒත් ඒ රසෙමයි. සද්දයක් ඇහුණයි කියලා හිතන්නේ. ඒත් ඒ රසෙමයි. වේදනාවක් හිතවිල්ලක් එතකොට බන්නවා. ඉතින් ඒ මූල කර්මත්තානේ පිට ගියයි කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒකෙත් ඒකමයි මේකෙත් ඒකමයි. ඉුවත් නැති තාක්කල් තමයි වර්ග ભેද peerන කාක්කල් ප්‍රඥප්තිය අහුවෙන තාක්කල් භාවනා කැඩුනා භාවනා හරි ගියා උදේ හොඳයි දවල් හොඳයි කියන කතා තියෙන්නේ ඔතෙන් එනකම් ප්‍රඥප්ති වැඩ කරන්න උතෙන් එනකම්. උතනින් ඔකට සාදර වෙලාවක සමීප කරගෙන ඔක වශී කරගන්න පුළුවන් කැමැති වෙලාවක යන්න කැමැති වෙලාවක එන්න ඊට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා මම මෙන්න මෙහෙම උපමාවකින් කියන්නේ. අපේ ජීවිතේ අපි ඉස්සල්ලාම සුද්ධ ලුණු කැටයක් කටේ තියලා බුද්ධ විඳපු ලුණු දැනගත්ත මොහොතක් ගැන අපි හිතමු. කවදා හරි අපි පුංචි කාලෙක ලුණු කෑල්ලක් කෙලින්ම දිවේ තියලා ලුණු රස බලලා තියෙනවා. අපි අද තියලා බලන්න. බලන්න එදා ලුණු රස දැනිච්ච ක්‍රමයයි අද ලුණු රස දැනිච්ච ක්‍රමය අතර වෙනසක් තියෙනවද කියලා. මේ අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා අවුරුදු අපි 10 15 දැක්කත් අදත් ඒකමයි. ඒ අතරමැද වයසට ගිහිල්ලා තියෙනවද බලන්න අත්දැකීම. කිසිම වයසට යamak නැහැ. එදා ලුණු රස බලපු ගතියටම තමයි අද බලන්නේ. අපිට හිතන්න පුළුවන් ද මම බලන ගතියට වඩා මේ කෙනාගේ බලන ගතිය වෙනස් වෙයි කියලා. ඒකම තමයි. තව අවුරුදු 100 කින් ලුණු රස බලන්න. ඒකත් ඒකම තමයි. එනිසා අපි නායක වෙලත් නැහැ, වයසට ගිහිල්ලත් නැහැ. ලුණු රස සිම් බලනකොට නම් එතරම් තමයි හැමදාම එතන ඉඳලා තියෙන්නේ. අපි ඔන්නකොට හරි බයයි. භාවනාවේ තුතෙන් තමයි ගියේ සමතත්වයට එනකොට බයක් එනවා. ඒ නිසා සරුවඥ දේශනාවේ සඳහන් වෙනවා දුක්ඛ සත්‍ය වැහිලා තියෙන්නේ ඉරියව් මාරු කිරීමෙන් කියලා. අරමුණ ඒකාකාරී වෙනකොට අරමුණු මාරු කිරීමෙන් තමයි අපි දුක වහන්නේ. එකම අරමුණේ ඒක දිගේ හිටියානම් අපිට දුක්ඛ සත්‍ය තේරෙන්න පටන් ඒ පේනවට තමයි අපි ආශාස ප්‍රසවාස කරනකොට ඒක හොඳ නැහැ කියලා වෙන අරමුණක් දාන්න. නැත්තම් තව අරමුණකට හිත යනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අර කරගෙන ගිය වැඩේ නතර කරලා ආයෙ පටන් ගත්තාම අලුතෙන් ආයෙ සුද්ධ කරගෙන යන්න වෙනවා. ඊට පස්සේ අලුත් අරමුණක් આવොත් ඒක සුද්ධ කරගෙන යනවා. හැමදාම අපි මේ මූලික සුද්ධ කිරීමේ පමණයි ඉන්නේ. සුද්ධ වුණාට පස්සේ ඒ ප්‍රකෘති ස්වභාවයේ ඉන්න තරම් අපිට ඉවසීමක් නැහැ. දැරීමේ ශක්තියක් නැහැ, තපසක් නැහැ, භාවනාවක් නැහැ. ඒ නිසා මෙතෙන්දී එන භාවනාව අර අරමුණ මූල කර්මස්ථානයේ අනික් කර්මණු වෙන්කර තබා ගැනීමේ නීවරණ දුරු කිරීමේ මූලික අවස්ථාව නෙමෙයි මේ කතා කරන්නේ දෙවෙනි අවස්ථාව ලැබිච්ච තත්ත්වේ පවත්වාගෙන යෑමේ අවස්ථාව නිසා වීර්ය පැත්තෙන් කියනකොට මේකට කියන්නේ පග්ගහිත විරිය ගත්ත දේ අත නැර තියාන් සිටීමේ වීර්ය. එහෙම නැත්තම් කියන්න පුළුවන් උපේපු වස්තුව ආරක්ෂා කර ගැනීමේ දක්ෂකම්. මේක උපයන්න දන්නවා අපි. නමුත් ඉපෙවුවට පස්සේ අතාරින්න. අතාරින්නේ මොකටද? මේට වැඩිය වෙනස් දෙයකට. එතකොට වෙන්නේ මොකද? මේක යට යනවා. එනිසා අපි අරමුණු මාරු කිරීමෙන් තමයි දුක නැති කරන්නේ. දුක වසන්නේ. එක ඉරියව්වේ ඉන්න බැරි නිසායි දුක වසන්නේ නිසා සරුවත් chance දේශනා කරන මෙතෙන්ට යනකොට අදිෂ්ඨාන කරන්නේ එකම ඉරියව්වෙම ඉඳ ලැබේවා. මේ අරමුණේම ඉඳ ලැබේවා. එතකොට මත ඇති වෙන නීරස ගති, කම්මැලි ගති කියන එක තමයි දුක්ඛ සත්‍ය වසන මධ්‍යස්ථ ප්‍රමාණේ නීවරණ නැත්නම් වංචක ධර්ම. ආනේකට එන්න දෙන්නේ නැතුව ඒක එන බව දැනගෙන ඒකෙම බලන්න. ඒකට ගොඩක් තපසක් ඕන. තපස කියන්නේ මේ කෙලස් තවන වීරියක් අවශ්‍යයි. ඒක අර මුලදී වගේ দাঁඩි දාන කිහිලි වලින් দাঁඩි දාන දත් පිටි කන වීරියක් නෙවෙයි. අවබෝධයෙන් යුක්තව මේක දිහා බලන්න. ඒ නිසා ඒ වෙනකොට පරියන්කේ පැය පැරලා තියෙන්න ඕනේ. පැය එකමාරක් විතර යන්න ඕනේ. මුලින් හොඳට සක්මන් කරන්න ඕනේ. ලෑස්ති වෙලා යන්න ඕනේ. භාවනාව හරියට අරමුණ පුළුවන් තරම් තුනී වෙනවා. තුනී වුණොත් මට ඒකේ බොහෝ වෙලා ඉඳ ලැබේවා කියලා දිගට දිගට ඉඳ ගියාම අපි ළඟ තියෙන අර ලදරු ගති, තරුර ගති තමතක වෙලා තලතුණකමක් එන්න පටන් ගන්නවා ජීවිතේට. දෙයකට ගියාට පස්සේ දේවල් අතෑර අතෑර මාරු කරන එක නෙවෙයි වැඩේ. හම්බෙච්ච දේත් එක ගාකල් පුරුදු වෙන්න. දුක උනත් දැරීමේ ශක්තියක් එනවා. විවිධ වෙන දුක සැප, ලාභ පාඩු, කීර්ති ප්‍රශංසාව දෙකේදීම මැද ඉන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. මේක ආවට පස්සේ තමයි තල තුනකමක් ඒ කියන්නේ භාවනා ජීවිතයක තමන්ඩ කියලා සද්ධාාවක් බුදුන් කෙරෙහි තියෙන සද්ධාව නෙවෙයි. මෙතෙක් කල් අපිට තියෙන බුදුහාමුදුරන්ගේ බුදු ගුණය කියලා සද්ද. දැන් තියෙන තමන්ට තමන්ගේ භාවනා පිළිබඳ සද්ධාව. ඒකම දැන් ඊට පස්සේ වීරියක් එනවා. මේ වීරිය කියලා කියන්නේ මේක උපයාගත්තට පස්සේ මේක රකින්ද මේ පොත්පත්වල මේ දැනුම නැහැ. කිසිම විශේෂක මේක උගන්වන්නේ නැහැ. මේක උගන්වන්නේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා පමණයි. ඒක වුණත් හරියට මෙතෙන් ගිහිල්ලත් මේක රැක්කේ නැත්නම් නිකන් හරියට මේ හම්බු කරගත්ත වස්තුව රැක ගන්න බැරි නිසා නාස්ති වුණා වගේ. එනිසා මේක රකින්න ඕනේ කියලා වීරියක් එනවා. ඒකට සතියක් එනවා. ඒ සතිය කියන්නේ අරමුණ මූල කර්මස්ථානයේ අනෙක් කර්මුණු වෙන් කර තබා ගැනීමේ සතියක් නෙවෙයි. හැම දෙයකම සමරසයක් තියෙනවා. ඒ වුණත් මූල කර්මස්ථානය අමතක කරන්න එපා. හැම දෙයකම එක රසයයි තියෙන්නේ. ඒ වුණත් මෙතෙන් එන්න හේතු වෙච්ච මූල කර්මස්ථානේ පාවා දෙන්න එපා. එතකොට එනවා සමාධියක් බෙර ගැහුවත්, දවුල් ගැහුවත්, හෙන ගැහුවත් මූල කර්මත්තන ඉන්න පුළුවන් සමාධියක් යන. එතකොට තමයි කියන්නේ ගෙන්දගම් පොළොවේත් භාවනා කරන්න පුළුවන් කියලා. එතකම් බෑ. එතකම් භාවනා මධ්‍යස්ථාන ඕනේ, අරණ්‍යගත රුක්ක මූල සේනාසන ඕනේ. අතෙන් ඊටපස්සේ එනවා සමාධිය මේ මිච්ඡර දඟලන ලෝකෙත් බැරිද මට මේක ගන්න කියලා අභියෝගයක් එනවා. ප්‍රඥාවක් එනවා. බාධක මැද මේ සමාධිය නඩුත් කිරීම තමයි ප්‍රඥාව කියන්නේ. බාධක නැති තැන කරන එක නෙවෙයි. ඕනේ බාධාවක් ආවොත් මම මේක ගෙනියනවා. දී යටින් ගින්දරත් ගෙනියන්න පුළුවන්. උත්සාහ කරොත් දී යටින් ගින්දර ගෙනියන්න පුළුවන් තරමට මේ වේදනාව දෙනවා, සද්ද ඇහෙනවා, හිතවිලි එනවා. ඒ තීදී තානාපානෙ පේන. එතකොට පේන්න පටන් ගන්නවා මේ බාධක වලට කිපෙන්නේ නැහැ. බාධක වලින් කුප්පන්න බෑ මාව. මම දන්නවා භාවනා රකින්න හැටි කියලා. ඔය භාවනා ජීවිතයේ මැද මට්ටම වෙන විදිහකට කියනවා නම් මේ සන්තතිය දැකලා එක දිගට යන ෆ්ලක්ස් එක එක දිගට යන මේ ඒකාකාරී ගතිය දැකලා මේ කලබල වෙන්නේ නැතුව දිගට ගිය කෙනාකට මෙන්න මෙහෙම උදම්මනන්න පුළුවන් ඇස් ඇති මිනිහෙක් අන්ධෙක් විදිහට හැසිරෙන්න නම් මේක දැනගෙන තියෙන්න ඕනේ ඇස් තිබුණට දකින්න රූප වලට උඩපණින් නැතුව අන්ධෙක් වගේ හැසිරෙන්න නම් මේ සමරසය දැකලා තියෙනවා. සද්ද ඇහුනට බීරෙක් වගේ හැසිරෙන්න ඕනේ නම් කාටද? ඒක උතුම් දෙයක් නේ අපේ ශාසනයේ. එහෙනම් මේ සමරසය දැකලා තියෙනවා. ඥානයේ තිබුණට මෝඩෙක් වගේ හැසිරෙන්න ඕනේ නම් ඒ අභියෝගය අවශ්‍ය නම් මෙන්න මේක දැකලා කරබන් ඉන්න දැනගන්න. හොඳට කොන්දපණ තීදී දක්ෂකම් තීදී කොන්දපණ නැති මිනිහෙක් වගේ බය ආදුව ජීවත් වෙන්න නම් මේක තියරකෙන්න. එහෙම නැත්නම් මේ ලෝකයේ අභියෝග වැඩි ලෝකයේ අපිට අසහනෙ වැඩි මේ කරන දේවල් නොකරත් බෑ මම කොහොමද මගේ ආධ්‍යාත්මික ජීවිතය රැකගන්නේ කියන ප්‍රශ්නය එනකොට බුදුරජාණන් අසි දේශනා කළා තියෙනවා මලමිණියක් වගේ ඉඳලා බේරියක් මේ ඔක්කොටම අහුම්කන් දීලා කරන්න බෑ මලමිණියක් වෙන්නම් ඔන්න ඒක සමරසය දැක ගන්න ඕනේ ඔය සමරසය තමයි මරණ මොහොතේදී එන්නේ මරණ මොහොතේට පොට්ටකට ඉස්සලා ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් මනසෙන් එන සෑම සංඥාව කපලා යනවා කපලා ගියම ඔතෙන්ට වැටෙනවා ඔතෙන්ට වෙන්න පුරුදු කරපු නැති මිනිස්සෙක් වුණොත් පණ ගියා තමයි. හරිම කරදරයක වැටෙනවා. දැන් කලින් ඕක පුරුදු කරලා ගිය මනසට එනවා චා කරදරයක් නැහැ දැන් ගෙදර ගියා වගේ. දැන් පුරුදු කරලා තිබුණ දැන්නේ. එතකොට මාරේ අතට අත දීලා කතා කරලා තේ එකක් බොන්න කියලා එන්න කියන්න පුළුවන්. කිසි බයෙන්න දෙයක් නැහැ. මොකද පුරුදු කරලා තියෙනවා.